ඉද භූතානි සමාගතානි බුම්මානිවාය නිව අන්තලික්ඛී සබ්බේව භූතා සුමනා භවන්තු අතු පිසක්කච්ච සුනන්තු භාසිතං තස්මාහි භූත නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරත්තෝච හරන්තියේ බලින් තස්මාහිනි රක්කත අපමත්තා යං කිංචි මිත් තං ඉද්ධවා හුරංවා සග්ගේසුවාය රතනං පනීතං නනෝ සමංअත්ති තථාගතේන ඉදම්පි බුද්ධි රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු khayam viraga අමතං පනීතං යදජ්ජග සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදම්පි ධම්මි රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යම් බුද්ධ සෙට් යතෝ පරිවන්නයි සුචින් සමාධිමාන තරිකඤ්ඤමහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුග්ගලාට සතං පසත්තා චත්තාරි තානි යුගානි හොන්ති තේ දක්ඛිනේය සුගතස්ස ශාවකා ඊති සුදින්න නිමහ ඵලානි හිදම්පි සංඝි රතනං පනීතං හීතේන සච්චේන සුවත්ති හෝතු යේසුප්පයුත්ත මනසාදල්හේන නික්කමිනු ගෝතම සාසනම්හි තේපත්තිපත් අමතං මිගයිහ ලද්ධා මුධ නිබ්බුතිං භුංජමානා ඉදම්පි සංඝේ රතනං පනිතං ඊතේන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුබ්භිවාතේ භියසම්පකම්පියෝ තතුපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්ඡානිය වෙච්ච පස්සති හිදම්පි සංඝේ රතනං පනීතං ඊතීන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සච්ඡානි විභවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපිතේ හොಂತಿ භුසප්ප අපමත්තා නති භව අට්ඨමආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඊතේන සච්චේන සුවත් සතිහෝතු සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදත්ති කිංචි චතුහ පායේ හිච විප උපමුත්තු චචබිඨානනි අභබ්බෝකාතුම් ඉදම්පි සංඝේ රතනං පනීතං ඊතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා යුද චේතසාවා අභබ්බෝසෝ තස්ස පටිච්චදාය අභබ්බත දිඨ පදස්ස බුත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඊතේන සච්චේන සුවත් ඇති හෝතු වනප්පගුම්භි යථා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හේ තතුපමං ධම්ම බරං අදේශයි නිබ්බානගාමි පරමං හිතාය ඉදම්පි බුද්ධි රතනං පනීතං ඊතේන සච්චේන සුවත්ති හෝතු වරු බරඤ්ඤු වරදු වරහරු අනුත්තරු ධම්ම බරං අදීසයි හිදම්පි බුද්ධි රතනං පනීතං හීතීන සච්චේන සුවත්ති හෝතු කීනම් පුරාණ නවන්නත්ති සම්භවං විරත්ත චිත්තායතිකේ භවස්මින් තේකීන බීජ අවිරුල්හි ඡන්දා නිබ්බන්ති ධීර යතයන් පදීපෝ ඉදම්පි සංඝි රතනං පනීතං ඊතේන සච්චේන සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානිවාය නිව අන්තලික්ඛී තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු यानीद भूतानि समागतानि भुम्मानिवाय निव अन्तलिखि තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම් සුවත් ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානිවාය නිව අන්තලික්ඛී තථාගතං දේව මනුස්ස පූජිතං සංඝ නමස්සාම සුවත්ති හෝතු Sir.